මේ Zoom එකේ සහ YouTube එකේ ප්‍රශ්න අහලා තියෙනවද කසුන් මහත්මයා? ස්වාමිනාස YouTube එකේ නම් ප්‍රශ්න නැහැ. මෙතන Zoom එකේ ප්‍රශ්නයක් තියෙනවා. මෙතන තියෙන්නේ අවසරයි ස්වාමීන් වහන්සේ ප්‍රශ්නාප්ති අරමුණු සහිත භාවනා ධ්‍යාන මට්ටම් දක්වා වැඩි හැකි වීමටත් පරමාර්ථ අරමුණු සහිත භාවනා උපචාර මට්ටම් දක්වා වැඩිවීමටත් හේතුව කුමක්ද ස්වාමීන් වහන්සේ? එතන දැන් ධාන මට්ටම කියලා කියන්නේ අපි මීට පෙර දිනක කතා කළා සමාධිය කියන්නේ එකක් ධානය කියලා කියන්නේ තව එකක්. සමාධිය කියලා කියන්නේ චිත්ත ඒකාග්‍රතාවය. ඒකාග්‍රතාවය කියලා කියන්නේ යම් කිසි අරමුණක් ගත හැකි දහස් ගණනක් ක්‍රම තියෙනවා ඒ ක්‍රම අතරින් එක් ක්‍රමයකට ඒ සටහන ඒ අරමුණ පැහැදිලිව ගන්න පුළුවන් ගතිය තමයි ඒකාග්‍රතාවය. ඒතකොට ඒක දියුණු කළාට පස්සේ අපි උදාහරණයකින් කිව්වර රබර් බෝලයක් බිමට වැටුනහම ඒක වහා ඉවතට වීසි වෙනවා. මැටි හොඳට පදම් කරපු මැටි බෝලයක් බිමට දැම්මන් පස්සේ ඒකේ අර වැටෙන තැන සටහන අරකේ අච්චුව වගේ හොඳට සටහන් වෙනවා. අන්නේ හොඳට පදම් කළ මැටි බෝලයක් වගේ තමයි දියුණු කරන ලද ඒකාග්‍රතාවයේ යම් අරමුණක් ගන්නවා නම් හරියට මේ අරමුණ ගන්න. එතකොට දැන් සමාධියේදී ඒ අරමුණ හරියට ගන්නවා ඊට පස්සේ වෙන අරමුණකට යොමු කරනකොට ඒ අරමුණත් හරියට ගන්නවා වෙනත් අරමුණකට යොමු කරනකොට ඒ අරමුණත් හරියට ගන්න. මෙහෙම වේගෙන් හිත හසුරවන්න පුළුවන් සමාධියට බාධාවක් නොවේ. හැබැයි ධානය කියන්නේ එහෙම වෙන වෙන අරමුණු වලට නොගොස් එකම අරමුණෙහි නැවත නැවත අරමුණ ගනිමින් පැවැත්වීම. ඒක වෙනම පුහුණු කරන්න ඕන. දැන් එකම අරමුණේ එහෙම නැවත නැවත අරමුණු ගන්නකොට එතන විදර්ශනාවක් වඩන්න බෑ. ඒ නිසා තමයි පරමාර්ථ අරමුණු සහිත භාවනාවේදී උපචාර සමාධියට විතරක් යන්නේ අර්පණා අර්පණා කියලා කියන්නේ අර ධානගත වීම. ඒතර ධානාගත වුණොත් අර වෙනස් වෙනස් අරමුණු ඔස්සේ යන්නේ නැහැ විදර්ශනාවකට යන්න බෑ. එතකොට විදර්ශනාවට යන්නේ අර උපචාර මට්ටමින්. හැබැයි ඒ විදර්ශනාව උපචාර මට්ටමින් පරමාර්ථ ධර්ම සම්බන්ධ විදර්ශනාව කරලා මාර්ග සිතක් ඵලසිතක් පහළ වෙනකොට ඒ මාර්ගසිතේ සහ ඵලසිතේ අර ධානවල තියෙන මේ අර්පණ ගුණය එතනදී ඇති වෙනවා. ඒ නිසා තමයි සෝවාන් මාර්ග සෝවාන් ඵල සකදාගාම මාර්ග සකදාගාම ඵල කියන මේ මාර්ග ඵල 8 රූපාවචර ධාන පහෙන් වැඩි කරලා 40 ආකාරයකින් දැන් සිත් කෙටි ක්‍රමයට දක්වනකොට 89යි එතකොට විග්‍රහ කරලා දක්වනකොට 121ක් දක්වා ඒ තව තව 40ක් ඒකට එක මේ එකතු වෙන්නේ කුමක් නිසාද? එහෙම නැත්නම් අමතර ඒ අතන රූපාවචර මේ ලෝකෝත්තර සිත් 8ක් හැටියට ගන්නෙ අතන තව 32ක් එකතු වෙලා ලෝකෝත්තර සිත් 40ක් හැටියට එතකොට එතන 40ක් වෙන්නේ මොකක් නිසාද? අර ධාන වලින් ಗುಣ වෙලා. එතකොට විදර්ශනා වඩන මොහොතේ ධානයකින් සමවැදිලා විදර්ශනා වඩන්න බෑ. හැබැයි අර ප්‍රඥප්තිමත් ධානය පුරුදු කරපු කෙනාට පරමාර්ථ ධර්ම විදර්ශනා කරලා මාර්ගසිත ඵලසිත ඇති වෙනකොට තමන් පුහුණු කරලා තියෙන ප්‍රථම ධානයන ප්‍රථම ධාන අර්පණා ගුණය අර මාර්ගසිතේ ඵලසිතේ ඇති තමන් පුහුණු කරලා තියෙන ද්විතීය ධානය නම් ඒතනත්තට ද්විතීය ධාන සෝවාන් මාර්ගසිත සෝවාන් ඵලසිත තමයි ඇති වෙන්නේ. තමන් පුහුණු කරලා තියෙන තෘතිය ධානය නම් ඒතනත්තර තෘතිය ධාන සෝවාන් මාර්ගසිත ඵලසිත තමයි ඇති වෙන්නේ. අන්න ඒ විදිහට මාර්ගසිතේදී ඵලසිතේදී නැවතර ධාන කියන තැනට එනවා. ඉතින් කිසිම ධානයක් පුහුණු කරලා නැතිනම් ඒ අයට ප්‍රථම ධාන ගුණය තමයි පිහිටන්නේ. නමුත් විදර්ශනාව කරනකොට ඒ ධාන කියන අර්පණා සිත් වල ඉඳගෙන විදර්ශනා කරන්න බෑ. ඒ නිසා තමයි උපචාර මට්ටමේ පමණක් පවතින. උපචාර මට්ටම කියලා කියන්නේ ධානයට ආසන්න වෙච්ච දියුණු කරන ලද සමාධිය. ඒක ඉතින් ටිකක් ගැඹුරු කාරණයක් තේරුණාද දන්නේ නැහැ. නමුත් මේක අහපු කෙනාට තේරෙන්න ඇති. මොකද ඒ කෙනා ඒක ගැන යම් වැටහීමක් ඇතුවනේ ප්‍රශ්නේ අහලා තියෙන්නේ. අනිත් අයට හැමෝට මේක විශ්ේ වෙන්න නැතුව ඇති. නමුත් ඒ බඳු කරුණු ඉතින් ඒකට අදාළ වචන වලින් ඒ විදිහට පැහැදිලි කරනවා ඇරෙන්න වෙන පැහැදිලි කරන්න ක්‍රමයක්වත් නැහැ. තව තියෙනවද පුතාගේ ප්‍රශ්න? අ නෑ සමනස. හොඳයි.